ඊ타මත්ම විෂිතර විදිහට මේක ආකාරයේ ධර්ම කරුණු විශාල ප්‍රමාණයක් සමෝධානය කරගෙන තමයි මේ ග්‍රන්ථය සම්පාදනය වෙලා තියෙන්නේ. ඉතින් එදා මෙදා තුර ඒ විසුද්ධි මාර්ගයේ රචනා වුණු අනුරාධපුර යුගයේ ඉඳලම වර්තමානයේ දක්වාම තේරවාදීන්ගේ නොමද සම්භාවනාවට පාත්‍ර වෙන මේ විසුද්ධි මාර්ගය. යම් කෙනෙක් අතරම විසුද්ධි මාර්ගානුගත භාවනා මාර්ගය විසුද්ධි මාර්ගයේ එන අර්ථකථා විග්‍රහය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු තේරවාදීෙක් නොවේ කියන මට්ටමටම තේරවාදීන්ගේ නොමද සම්භාවනාවට මේ විසුද්ධි මාර්ගයටපත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම තේරවාදීන්ගේ විතරකුත් නෙවෙයි. නිකායාන්තරිකයන්ගේ පවා සම්භාවනාවට ලක් වෙච්ච දෙයක්. විද්වතුන්ගේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ මේ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ තුල සිටින බොහෝ දෙනෙක්ගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙන ග්‍රන්ථයක් තමයි විසුද්ධි මාර්ගය. ඒකට හේතුව මේක ධර්ම සං සාගරයක්. මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ ධර්ම සමුච්චය. විශාල ධර්ම කොටසක් එකතු කිරීම. ඒ නිසා අපි විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර කරගෙන යනවා කියලා කියන්නේ අපිට විශාල ධර්ම දැනුමක් එකතු වෙන විශාල ධර්ම කරුණු සමුදායක් සාකච්ඡා කරන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපි මේ මුලපටන් විසුද්ධි මාර්ගය පැහැදිලි කරගෙන යන දේශනා මාලාවේ අපි අපිට හැකි පමණින් විස්තරාත්මක මේ හැම කරුණු කාරණාවක්ම පැහැදිලි කරගෙන ඉන්නේ. මේ සමහර තැනකදී මීටත් වඩා දීර්ඝ විස්තර සඳහන් කරන්න තියෙනවා. නමුත් අපේ කාල වේලාවේ හැටියට සහ මේ වැඩසටහන සමග සහසම්බන්ධ වන ගිහි පුද්ගලයන්ගේ අවශ්‍යතාවය ඒ අයට තේරෙන මට්ටම තියෙන ක්‍රමයේ තමයි අපි මේ මේ මට්ටමින් මේ පැහැදිලි කිරීම ටික අපි සකස් කරගෙන පැහැදිලි කරන්නේ. මේ නිසා මේක මීටත් වඩා විස්තරාත්මක ධර්ම විග්‍රහයක් මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ අපි සාකච්ඡා කරගෙන එන ධර්ම කරුණු අතරේ අපි මේ වෙන විට සාකච්ඡා කරමින් ඉන්නේ දෘතාංග නිර්දේශය. ඒ අනුව දෘතාංග නිර්දේශයේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන දෘතාංගය. ඒ තමයි නේසජිකාංගය කියන දෘතාංගය පිළිබඳව. ඒ අනුව බුදුගොසාචාර්යන් වහන්සේ මේ සජ්ජිකාංගය පැහැදිලි කරන තැනදී මේ සජ්ජිකාංගේ පැහැදිලි කරන්න ආරම්භ කරන්නේ මේ සජ්ජිකම් මේ සජ්ජිකංගම්පි සෙය්‍යම් පටික්කිපාමි මේ සජ්ජිකංගම් සමාදියාමීති ඉමේසං අඤ්‍යතර වචනේන සමාදින්නම් හෝති කියලා තමයි ආරම්භ කරන්නේ. ඒ නිසා මේ සජ්ජිකාංගය පැහැදිලි කරන්න ගිහිල්ලා භාග්‍ය බුදුගෝසාචාර්යන් වහන්සේ අපිට මේ සජ්ජිකාංගයත් සමාදන් වන ආකාරය මේ සජ්ජිකාංගය පිළිබඳ විධාන ඒ පිළිබඳ ප්‍රභේද මේ සජ්ජිකාංගයේ බිඳන ආකාරයන් සහ ආනිසංස වර්ණනාව අපිට විස්තර වශයෙන් දක්වනවා. ඉතින් ඒ නිසා අපි අද දවස් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන මේ නේසජ්ජිකාංගයේ සහ එතනින් අනතුරු අපිට තියෙන දුතාංග ප්‍රකීර්ණක දේශනාව අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නේසජ්ජිකාංගය කියන දුතාංගය සඳහන් කරන්නේ නේසජ්ජිකාංගය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වැතිරිලා නිදා ගැනීමේ ඉරියව්ව අතහැරලා සක්මන් කිරීම, සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම කියන මේ තුන් ඉරියව්වෙන් විතරක් වාසය කිරීමට තමයි කියන්නේ නේසජ්ජිකාංගය කියලා. නිෂජ්ජ කියලා කියන්නේ හිඳ ගැනීමට. ඒ අනුව ශයනය කිරීම, වැතිරීම කියන ඉරියව්ව අතහැරලා ශයනය කිරීමෙන් වැතිරීමෙන් තොරව හිඳගෙන කල්ගෙවනවා නම් ඒ හිඳගෙන කල්ගෙවීමට තමයි නිෂජ්ජාව කියලා කියන්නේ. ඒ නිෂජ්ජාව ස්වභාව කොට ඇති දුතාංගයට තමයි නේසජ්ජිකාංගය කියලා කියන්නේ. ඒ අනුව යම් භික්ෂුවක් නේසජ්ජිකාංගේ සමාදන් වෙනවා නම් ඒ නේසජ්ජිකාංගේ සමාදන් වෙන භික්ෂුව මේ වැතිරිලා කය දිගහැරලා නිදා ගැනීමේ ඉරියව්ව පවත්වන්නේ නැහැ. ඒ හැරෙන්න ඉඳගෙන ඉඳීමේ ඉරියව්ව විතරයි ඒ භික්ෂුන් වහන්සේ විවේක ගැනීම උදෙසා කරන්නේ. ඉඳගෙන ඉඳීම ඒ වගේම සක්මන සහ සිටගෙන සිටීම කියන ඉරියව් තුනෙන් විතරක් වාසය කිරීම තමයි කියන්නේ මේ සජීකාංගය කියලා. ශේයම් පටිකිපාමි නේසජ්ජිකංගන් සමාදියාමි කියන වාක්‍ය දෙකෙන් එක් වාක්‍යයකින් කවර හෝ වාක්‍යයකින් අපිට නේසජ්ජිකාංගේ සමාදන් වෙන්න පුළුවන්. සේයම් පටිකිපාමේ කියලා කියන්නේ ශයනය කරන ඉරියව්ව අතහරිමින් නේසජිකංගන් සමාදියාමි කියලා කියන්නේ නේසජිකංගේ සමාදන් වෙමි කියලා. ඒතර මේ කියන වාක්‍ය දෙකෙන් කවර හෝ වාක්‍යකින් අපිට නේසජිකාංගය සමාදන් වෙන්න පුළුවන්. එතනදී නේසජිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුව කොයි විදිහෙද නේසජිකාංගේ ආරක්ෂා කරන්න ඕනේ කියන එක පැහැදිලි කරනවා. තේන පන නේසජිකේන රත්ත්‍යා තීසු යාමේසු ඒකං යාමං උත්තහයකං කමිතබ්බං. මේ නේසජිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේට නේසජිකාංගේ කියන වචනාර්ථයෙන් හිඳ ගැනීම කියලා කිව්වට උන්වහන්සේට මේ හිඳගෙන ඉඳීම කියන ඉරියව්වෙන් විතරක් වාසය කළ යුතුයි කියලා සීමාවක් නැහැ. උන්වහන්සේට ප්‍රතික්ෂේප කරන්නේ වලක්වලා තියෙන්නේ නිදා ගැනීමේ ඉරියව්ව, කය වැතිරිලා ඉඳීමේ ඉරියව්ව විතරයි. ඒ නිසා කය දිගහැරලා නිදා ගැනීම කියන ඉරියව්ව අතහැරලා අනෙකුත් ඉරියව් තුනෙන් ඕනෙම ඉරියව්වකින් ගත කරන්න පුළුවන්. ඒ නිසා කියනවා ප්‍රත්‍යා තීසු යාමේසු රාත්‍රී යාම තුනක් තියෙනවා. ප්‍රථම යාමය, මධ්‍යම යාමය, පච්චම යාමය කියලා. මෙන්න මේ යාම තුනෙන් එක් යාමයක නැගිටලා සක්මන් කරන්න කියනවා. ඉතින් සාමාන්‍යයෙන් රාත්‍රී පස්චිම යාමේදී නැගිටිනවා. මේ නේසාජිකාංගයේ රකින්න භික්ෂුන් වහන්සේලා జాగරියානු යෝගය කියලා තවත් එක්තරා ගුණධර්මයක් සම්පාදනය කරනවා. දැන් ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා 15 චරණ ධර්ම කියන තැනදී මේ 15 චරණ ධර්ම අතරේ එනවා జాగරියාන යෝගය කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ జాగරියාන යෝගයේ සම්පාදනයේ පුරුදු පුහුණු කරපු උතුමන් වහන්සේ නමක්. ඒ වගේම ශෙසු ශ්‍රාවකයන් වහන්සේලාටත් මේ జాగරියාන යෝගයේ සම්පාදනය කරන්න පුළුවන්, පරිපූර්ණේ කරගන්න පුළුවන්. జాగරියාන යෝගය කියලා කියන්නේ නිදිවැරීම කියලා කියන්නේ. නිසා නිදිවැරලා භික්ෂුන් වහන්සේලා මේ නිකං නිකරුණේ කාලේ කාලය ගත කරනවා නෙවෙයි. රාත්‍රී ප්‍රථම යාමේ එක් සඳහන් කරනවා පාළියේ රත්ත්‍යා පතමං යාමං චංකමේන චංකමේනච නිසජ්ජායිත ආවරණීයෙහි ධම්මේ චිත්තම් පරිශෝධේති රාත්‍රී ප්‍රථම යාමේ සක්මන් කිරීමෙනුත් ඒ වගේම ඉඳගෙන භාවනා කිරීමෙනුත් කියන මේ ඉරියව් දෙකෙන් ආවරණීයෙහි ධම්මේ චිත්තම් පරිශෝධේති නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරනවා කියන්නේ කමතහනම් මේ කරනවා එතනින් එහාට රත්ත්‍යා මජ්ජිම යාම මේ జాగරියාන් යෝගයේ පුරණ කෙනා රාත්‍රී මධ්‍යම යාමේ ශතපෙනවා. දැන් නේසජිකාංගයේ රකින්න කෙනා රාත්‍රී මධ්‍යම යාමේ ශතපෙන්නේ නැහැ. උන්වහන්සේ ඉඳගෙන වාසය කරනවා. ඉඳගෙන තමන් වහන්සේගේ කමතහනක් මෙනෙහි කරනවා හෝ විවේකයක් ගන්නවා. ඊට පස්සේ කියනවා රත්ත්‍යා පච්චිමං යාමං උත්තහාය අයසරයක් සඳහන් කරනවා జాగරියාන යෝගී පුරණ උතුමන් වහන්සේ පිළිබඳව සංකමේනච නිසජ්ජායච ආවරණීහි ධම්මෙහි චිත්තම් පරිශෝධේති. සක්මන් කිරීමෙනුත් ඒ වගේම ඉඳගෙන කමඨහන් භාවනා මෙනෙහි කිරීමත් කියන මේ ආකාර දෙකෙන් තමන් වහන්සේගේ සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසුදු කරනවා කියන්නේ. මෙන්න මේ නේෂද්ධිකාංගයේ රකින්න භික්ෂුන් වහන්සේලාත් බොහෝ වෙලාවට මේ జాగරියාන යෝගය සම්පාදනය කරනවා. මේ නිසා జాగරියාන යෝගයේ පුරණ නිසා උන්වහන්සේලා රාත්‍රී බොහෝ වෙලාවට මධ්‍යම යාමේ තමන් වහන්සේගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කාලය ගත කරලා නැවත වාරයක් රාත්‍රී පස්තිම යාමේ අවදි වෙලා ශාස්ත්‍රී පස්චිමයා මේ නැගිටලා ශක්මන් කරමින් කාලය ගත කරනවා. ශක්මන් කරමින් වෙන මොකවත් කරනව නෙවෙයි ශක්මන් කරමින් කමටහනක් මෙනෙහි කරනවා. මේ නිසා රාත්‍රී තුන් යාම අතරින් එක යාමයක නැගිටලා ශක්මන් කිරීම කරන්න ඕනේ නේසජ්ජිකාංගයේ රකින්න භික්ෂුන් වහන්සේ. උන්වහන්සේට ඉරියාපතේසුහි නිපජිත වේමනවත්තටි කියලා කියනවා. මේ වැතිරිලා කය දිගහැරලා නිදා ගැනීම කෙනෙක් විතරයි මේ මේ සද්ධිකාංගයේ රැක්න භික්ෂුන් වහන්සේට සුදුසු නොවන්නේ කියලා කියන ඉදමස්ස විධානං මෙන්න මේ ආකාරයටමයි මේ සද්ධිකාංගය පිළිබඳව විධානය අපිට සඳහන් කරන්නේ. ප්‍රභේද වශයෙන් සඳහන් කරනවා මේ සද්ධිකාංගය අයම්පි ත්‍විදෝ හෝති මේ මේ සද්ධිකාංගයත් තෙවැදෑරුම් වෙනවා. මොනවද? උක්කට්ඨ මජ්ජිම මුදුක. උත්කෘෂ්ඨ වශයෙන් මේ සද්ධිකාංගය රකින්න පුළුවන්. මධ්‍යම වශයෙන් මේ සද්ධිකාංගය රකින්න පුළුවන්. එහෙමත් නැත්නම් මෘදුක වශයෙන් නේසජ්ජිකාංගේ රකින්න පුළුවන්. උත්කෘෂ්ඨ වශයෙන් නේසජ්ජිකාංගේ රකින්නවා නම් එතන සඳහන් කරනවා උක්කට්ටස්ස නේව අපස්සේනං න දුස්සපල්ලත්තිකා න ආයෝගපට්ඨෝ වට්ටති. මේ නේසජ්ජිකාංගේ උත්කෘෂ්ඨ වශයෙන් රකින්න භික්ෂුන් වහන්සේට හේතු වීම කියන එකක් සුදුසු නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ඉඳගෙන ඉන්නකොට මේ වාගේ පුටුවකට හේතු වෙනවා නම් උත්කෘෂ්ඨ වශයෙන් නේසද්ධිකාංගේ රකින්න එක නම් මේ හේතු වෙන්නේත් නැතුව ඉන්න ඕනේ කියලා කියනවා. උත්කෘෂ්ඨ වශයෙන් නේසද්ධිකාංගේ රකින්නවා නම් ඒ උක්කට නේසද්ධිකාංගේ විසින් මේ හේතු වීම සුදුසු නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි දුෂ්පල්ලත්තිකා. දුෂ්පල්ලත්තිකේ කියලා කියන්නේ අපිට ඉඳගෙන ඉන්නකොට සමහර වෙලාවට මේ සාමාන්‍ය භාවනා කරන ඉරියව්වෙන් ඉන්නකොට කකුල් දෙක කිරිවැටීම් ආදී වෙනවා නම් මේ ඇඳගෙන ඉන්න සිවුරෙන් පෙරවගෙන ඉන්න සිවුරෙන් එහෙම නැත්නම් අඳන සිවුරෙන් කකුල් දෙක අක්පටු ගහගෙන කකුල් දෙක පාතට පාත් වෙන්නේ නැති වෙන්න අක්පටු ගහගෙන හිර කරගන්න පුළුවන් සිවුරෙන්. ඒකට කියනවා දුස්ස පල්ලත්තිකේ කියලා. පල්ලත්තික දෙකක් වෙනවා විනය පැහැදිලි කරන දුස්ස පල්ලත්තිකේ හත්ත පල්ලත්තිකේ කියලා. සමහර කෙනෙක් බණ අහන්න ඇවිල්ලා සමහර කෙනෙක් ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරන්න ඇවිල්ලා මෙහෙම අත් දෙකෙන් කකුල් දෙක දනිෂ් දෙක වට කරගෙන මෙහෙම ඉඳ ගන්නවා. එහෙම ඉඳ ගන්න එකට කියන්නේ හත්ත පල්ලත්තික කියලා. බුදුරජාන් වහන්සේ අපට ශික්ෂාපදයක් පනවනවා. ඒ හත්ත පල්ලත්තිකෙන් ඉන්න භික්ෂුන් වහන්සේට එහෙම නැත්නම් හත්ත පල්ලත්තික හෝ දුෂ්ෂ පල්ලත්තිකෙන් ඉන්න භික්ෂුන් වහන්සේට බණ කියන්න එපා කියලා. ඒ නිසා ඒක නොගැලපෙන ඉරියව්වක් අගෞරව සම්ප්‍රයුක්ත ඉරියව්වක් කියලා සැලකන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් මේ පල්ලත්තිකෙන් ඉඳගෙන ඉන්න එක වැරදියි. ඉතින් මේ පල්ලත්තිකය කියලා කියන එක භික්ෂුන් වහන්සේ නමකට Tamanගේ සිවුරෙන් දුෂ්පල්ලත්තිකයක් කරගන්න පුළුවන්. මේ සිවුරෙන් කකුල් දෙක හිර කරලා පවත්ව ගන්න පුළුවන්. එහෙම පවත්ව ගත්තාම බොහෝ වේලාවක් ඉඳගෙන ඉන්න එක පහසුයි. ඉතින් මේ නේසාධිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේට උත්කෘෂ්ඨ වශයෙන් නේසාධිකාංගේ රකින්නවා නම් මෙන්න දුස්ස පල්ලත්ති කියත් සුදුසු නෑ කියලා කියනවා. ඒ වගේම ආයෝග පට්ටෝන වට්ටති ආයෝග පට්ටේ කියලා කියන්නේ මේ ධනිස් දෙකට යම් කිසි යම් පටියක් වාගේ දාලා රෙදි පටියක් වාගේ දෙයක් දාලා ධනිස් දෙක හිර කරගන්නවා පාත් වෙන්නේ නැති වෙන්න. එහෙන් පාත් වෙන්නේ නැති වෙන්න හිර කරගත්තාම බොහෝ වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ආයෝග පට්ටයක් සමහර වෙලාවට බොහෝ වෙලාවක් ඉඳගෙන ඉන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් එක්තරා විදිහකට පල්ලත්තිකේ වගේම තමයි. හැබැයි ඒකත් මේ සජ්ජිකාංගය රකින්න භික්ෂුන් වහන්සේට සුදුසු නෑ කියලා කියනවා. මධ්‍යමස්ස ඉමේසුතිසු යංකින්ති වත්තති මධ්‍යම මට්ටමින් මේ නේසජිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේට මේ හේතු වීම දුෂ්පල්ලත්තිකය ආයෝගපට්ඨය කියන මේ තුනෙන් කවරක් හෝ දෙයක් සුදුසුයි කියලා කියනවා. මෘදුකස්ස මෘදුක වශයෙන් මේ දුෂ්පල්ලත් මේ මෘදුක වශයෙන් මේ නේසජ්ජිකංගේ රකින්නවා නම් ඒ කෙනාට කියනවා අපස්සේනම්පි හේතු වෙන එකත් දුෂ්පල්ලත්තිකාපි මේ දුෂ්පල්ලත්තිකය කියලා කියන එකත් ඒ වාගේම ආයෝගපට්ඨෝපි ආයෝගපට්ඨයත් ඊට අමතරව ඊට අමතරව බිම්බෝහනම්පි පොට්ටයක් සුදුසුයි කියලා කියනවා. පංචංගෝපි පංචංගය කියන ආසනයක් සුදුසුයි කියනවා. සත්තංගෝපි සත්තංගය කියන ආසනයක් සුදුසුයි කියලා කියනවා. එතකොට මොකද්ද පංචංගය කියලා කියන්නේ? පොට්ටේ නම් අපි දන්නවනේ. පොට්ටේ කියලා කියන්නේ බිම්බෝහණය කියන එක අපි දන්නවා. පංචංගය කියන්නේ මොකක්ද? පංචංගය කියලා කියන්නේ සමහර පුටු තියෙනවා අපි දන්න දැන් සාමාන්‍යයෙන් ඔය නිවෙස්වල කෑම මේසෙර තියෙන පුටුව වාගේ පුටුවක්. ඒ පුටුවේ පිටිපස්සෙන් විතරයි හේතු වෙන්න තියෙන්නේ. ඇඳක් තියෙන පිටිපස්සෙන් විතරයි. ඒ පිටිපස්සෙන් ඇඳ තියෙන පුටුව දෙපැත්තෙන් ඇඳි නැත්නම් ඒකට කියන පංචංගය කියලා. පංචංගය කියලා කියන්නේ කකුල් හතරයි මේ පිටිපස්ස හේතු වෙන කොටසයි කියන අංග පහෙන් සමන්නාගත පුටුවට කියන පංචාංගය කියලා. ඒ පංචාංගයක් සුදුසුයි කියලා කියනවා. ඒ වගේම සත්ංගේ සත්ංගේ කියලා කියන්නේ මේ කකුල් හතරට අමතරව මේ පිටුපස්ස හේතු වෙන ලෑල්ලට අමතරව දෙපස තියෙන ඇඳි දෙකක් තියෙනවා නම් අන්න එතකොට අංග හතක් තියෙනවා. අන්න ඒකට කියනවා සත්ංගය කියලා. ඒ නිසා මේ මෘදුක මට්ටමේ නේසජ්ජිකාංගය රකින භික්ෂුන් වහන්සේට මේ සත්ංගයත් තමන් වහන්සේට සුදුසුයි කියලා කියනවා. ඒතරේ සත්ංගය කියලා කියන්නේ මේ වාගේ පුටුවක් නම් මේ මම ඉඳගෙන ඉන්න පුටුව වාගේ පිටිපස්සෙත් තියෙනවා ඇඳක් දෙපස්සක් තියෙනවා ඇඳි දෙකක් තියෙනවා. එතකොට මේ වාගේ පුටුවක වාඩි වෙලා ටිකක් හේතු වෙලා බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මෙහෙම මේ පහසු වෙන්න නම් ඊට වඩා ඉතින් නිදාගත්තහමත් හොඳයිනේ කියලා. එතකොට මේක නේසජ්ජිකාංග මේ විදිහට ඉඳගෙන ඉන්න එකයි නේසජ්ජික නොවන කෙනයි අතර වෙනසක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒකට තමයි අපිට කියනවා තන්තිර පීලාභේ තේරස් අකංචු පීලාභේ කියලා තෙරුන් වහන්සේ කෙනෙක් ලංකාවේ ඉඳලා තින උන්වහන්සේට මේ වාගේ සත්ංග ආසනයක් තිබුණා කියලා කියනවා. ඒ සත්ංග ආසනයේ ඉඳගෙන නේසජ්ජිකාංගේ සම්පාදනය කරලා නේසජ්ජිකාංගේ සමාදන් වෙලා පුරලා මේ පීලාභී කියන තෙරුන් වහන්සේ අනාගාමී භාවයට පත් වෙලා පිරිනිවුවා කියලා සඳහන් වෙනවා. මේ නිසා මේ සත්‍යංගයේ රකින්න කෙනාටත් අර වැතිරලා නිදා ගන්න කෙනාට වඩා මේ සජ්ජිකාංගයේ රැකීමේ ආනිසංශ තියෙනවා. ඒ නිසා එහෙම නමුත් මේ සජ්ජිකාංගයේ රකින්නවා නම් ඒ රැකීමත් උතුම් කියන එකයි මේ කතාව කතා ප්‍රවෘත්තියෙන් අපිට කියන්නේ. ඊළඟට සඳහන් කරනවා නේසජ්ජිකාංගයේ බිඳෙන ආකාරයේ මේ තුන් දෙනාටම සයන ඉරියව්වෙන් සයනය කර කෙනෙහිම දුතාංගයේ බිඳෙනවා කියලා. ඒ කියන්නේ තමන්ගේ කය සම්පූර්ණයෙන්ම දිගහැරලා යම් කිසි ඇඳක හෝ එහෙම නැත්නම් බිම හෝ යම් තැනක වැතිරුණා නම් ඒ වැතිරීමත් සමග නේසජ්ජිකාංගය බිඳෙනවා කියලා සඳහන් කරනවා. නේසජ්ජිකාංගයේ ආනිසංස මොනවාද? සෙය්‍ය සුඛං පස්ස සුඛං මිද්ද සුඛං අනියුක්තෝ විහෙරති इति බුත්තස්ස චේතසෝ විනිබන්දස්ස උපච්ඡේදනං භාග්‍යතුන් වහන්සේ මේ චේතෝ කිල සූත්‍රයේ සඳහන් කරනවා මේ සුඛ සුඛ කීපයක් සෙය්‍ය සුඛ පස්ස සුඛ නිද්ද සුඛ මෙන්න මේ කියන සුඛය සෙය්‍ය සුඛය කියලා කියන්නේ නිදා ගැනීම තුළ යම් කිසි කෙනෙකුට තියෙන යම් කිසි සැපයක් තියෙනවා අපිට මෙහෙම කෙලින්ම ඉඳලා ඉඳලා වැඩ කරලා මහන්සි වෙනකොට අපිට කය දිගහැර ගත්තාම තියෙන යම් කිසි ආකාරයක සැපයක් මෙන්න මේ කය දිගහැර ගත්තාම තියෙන ශයන ඉරියව්වේ තියෙන සැපයට කියන සෙය්‍ය සුඛය කියලා. ඒතර මිනිස්සු මෙන්න මේ සෙය්‍ය සුඛයට අපි සාමාන්‍ය පුද්ගලයන් මේකට ඇලෙනවා. ඒ නිසා දවස පුරාවටම වැඩ කරලා මහන්සි වෙනකොට හිතනවා මේ කය ටිකක් දිගහැර ගත්තා නම් මට හරි පහසු වෙයිනි කියලා. එහෙනම් පහසු වෙයිනි කියන අදහසින් මේ කය දිගහැරගෙන විවේක ගන්නවා. එතන සැපයක් තියෙනවා. ඒ සැපේ ඊට එහා යනවා පස්ස සුඛයෙන්. පස්ස සුඛය කියලා කියන්නේ මේ නිදාගෙන ඉන්නකොට අපිට එකම පැත්තකට නිදාගෙන ඉන්නකොට අමාරු වෙනකොට අපි අනිත් පැත්තට හැරෙනවා. ඒ පැත්තට මේ පැත්තට පෙරලෙනවා. පෙරලෙමින් යම් කිසි සැපයක් විඳිනවා නම් මේකට කියන පස්ස සුඛය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට සැතපෙන්න කියලා කියන්නේ දක්ඛිනේන සෙය්යේ දක්ඛිනේන පස්සේන සීහ සෙය්‍යං තප්පේති පාදේ පාදං අච්ඡාදාය උත්ථාන සංඤී මනසිකරිත්වා කියලා සඳහන් කරන්නේ. දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාවක් තරන්ද පාදේ පාදං අච්ඡාදාය එක කකුලක් උඩ අනිත් කකුල තියාගෙන පොඩ්ඩක් ඒ කකුල ඇල කරලා ඒ ඉදිරියට තල්ලු කරලා ගොප් පැටේ ගොප් පැටේට හිටින් නැති විදිහට තියාගෙන සැතපෙන්න කියලා කියනවා. උත්තාන සංඤ්ඤේ මානසිකරිත්තා තමන් නැගිටින වෙලාව මානසිකාර කරගෙන සැතපෙන්න කියලා කියනවා. හැබැයි එහෙම අපි ටික වෙලාවක් නිදාගෙන ඉන්නකොට සමහර වෙලාවට අපිට හිතෙන දැන් හරි අමාරුයි වගේ. ඒ නිසා අනිත් පැත්තට හැරෙන්න ඕනේ කියලා හිතනවා. මෙන්න මේ විදිහට එක විදිහකට එක ඉරියව්වකින් නිදාගෙන ඉන්නකොට අපහසුයි කියලා හිතලා අනිත් පැත්තට හැරෙනවා නම් මෙන්න මේ හැරෙන්නේ පස්ස සුඛය නිසා වේ. මේ නිසා නේසජිකංගේ රකින්න කෙනා මෙන්න මේ පස්ස සුඛිනුත් මෙදෙනවා. මිද්ද සුඛය කියලා කියන්නේ තීන මිද්ද තීන මිද්දය එක්තරා විදිහට අභිනන්දනය කිරීම තුළ අපට තියෙන සැපයක්. අන්නේ සැපය. ඉතින් මේ චේතසෝ විනිබන්ධ කියලා කියනවා මේ සිත ලුහු බඳින එක්තරා විදිහකට සිතට ආහාරයක් වෙන සිත ලුහු බඳින දේවල් තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඒ චේත චේතෝ විනිබන්ධයන් තමයි මේ සෙය්‍ය සුඛ, පස්ස සුඛ, මිද්ද සුඛ ආදී දේවල්. මේ නිසා නේසජිකාංගයේ රකින භික්ෂුන් වහන්සේ මේ චේතෝ විනිබන්දයන් සිඳිනවා. සිඳලා උන්වහන්සේ Tamanගේ නිවන් ගමන ගමන් කරන්න පහසුකමක් වෙනවා කියලා සඳහන් කරනවා. මේ නිසා මේක එක්තරා විදිහට නේසජිකාංගයේ ආනිසංශයක්. ඒ වගේම සම්බ කම්මට්ඨාන නානුയോഗ සප්පායකා හැම කමඨහනකටම මේ නේසජිකාංගය කියන එක සප්පායයි. පාසාదిక ඉරියාපතතා මේ නේසජිකාංගය රකින භික්ෂුන් වහන්සේගේ ඉරියව් අනෙක් අය පැහැදීම එළවන සුළු ඉරියව්වේ තියෙනවා කියනවා. මේක නේසද්ධිකාංගයේ රැකීමේ ආනිසංශය. විරිය ආරම්භානුකූලතා වීරිය ආරම්භයට අනුකූලයි කියලා කියනවා. ඒ වගේම සම්මා ප්‍රතිපත්තිය අනුබ්‍රෝහණ යහපත් ප්‍රතිපත්තියක් අනුව පිළිපැදීමක් බවට පත් වෙනවා වැඩිමක් සිදු වෙනවා මේ නිසා යහපත් ප්‍රතිපත්තිය වැඩිමක් සිදු වෙනවා මෙන්න මේ කියන ආනිසංශ මේ සජ්ජිකාංගයේ තියෙනවා කියලා අපට සඳහන් කරනවා සඳහන් කරමින් අපිට ගාතහ රත්න තුනක් දක්වනවා බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ආභුජිත්වාන පල්ලංකං පනිදාය උජුන් තනුං නිශීදන්තෝ විකම්පේති මාරස් හදයන් යති පල්ලංකං ආභුජිත්වාන මේ යතිවරයන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ පළඟක් බැඳගෙන තනුං තමන් වහන්සේගේ සිරුර උජුම් පනිදාය රජුකොට පිහිටුවාගෙන රජුකොට පිහිටුවාගෙන නිශීදන්තෝ හිඳින්නා වූ මේ භික්ෂුන් වහන්සේ මාරස හදයන් විකම්පේති මාරයාගේ හදවත කම්පා කරනවා කියලා කියනවා. මේ නේසජිකාංගේ සමාදන් වෙලා නේසජිකාංගෙන් ඉඳ ගන්නකොට මාරයාගේ හදවත කම්පා වෙනවා කියලා කියනවා. ඒ තරම් මේ නේසජිකාංගේ වීරියෙන් යුතු සම්පාදනය කරන දෙයක්. මේ නිසා මාරයාට මාරයාගේ හදවත කම්පා වෙනවලු යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් නේසජිකාංගේ සමාදන් වෙලා ඉඳ ගන්නකොට. සේය සුඛං මිද්ද සුඛං හිත්වා ආරද්ධ විරියෝ නිසජ්ජා බිරතෝ භික්ඛු සෝභයන්තෝ තපෝවනේ නිසජ්ජා බිරතෝ මේ ඉඳ ගැනීමෙන් ඇලුණු වූ මේ භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා සේය සුඛං මිද්ද සුඛං හිත්වා මෙන්න මේ සේය සුඛය මිද්ද සුඛය කියන සුඛයන් අතහැරලා ආරද්ධ විරියෝ තපෝවනං සෝභයන්තෝ ආරම්භ වීරිය ඇතුව මේ තපෝවණය සෝබනේ කරනවා කියලා සඳහන් කරනවා නිරාමිසම් පීති සුඛං යස්මා සමදි ගච්ඡති තස්මා සමන යුඤ්ජෙය්‍ය දිහිරෝ නේසජ්ජිකං වතං එක්තරා විදිහකට යම් යස්මා යම් හේකින් निराமிසං ලෝකාංශ රහිත වූ පීති සුඛං සමදි ගච්ඡති ප්‍රීති සුඛයට පැමිණෙනවද තස්මා ඒ නිසා ධීරෝ නොනැතිමේ උතුමන් වහන්සේ නේසජ්ජිකං වතං සමනියුංගෙය්‍ය මේ නේෂාජිපාංගය කියන දුතාංගය ඒ කාන්තෙන්ම මනාව යෙදෙන්නේය කියලා සඳහන් කරමින් නේෂජිකාංගයේ අයං නේසජිකංගේ සමාදාන විධාන ප්‍රභේද බෙදානිසංස වන්නනා කියලා බුදුරෝසාචාර්යන් වහන්සේ මේ නේසජිකංගය අවසන් කරනවා. මෙන්න මේ විදිහට නේසජිකංගය අවසන් කරලා මේ විසුද්ධි මාර්ගයේ මීළඟට බුදුගොස් ස්වාමීන් වහන්සේ එන්නේ දුතාංග පිළිබඳව ප්‍රකීර්ණක කතා විනිශ්චයක් අපිට ඉදිරිපත් කරන්න. මේ නිසා දුතාංග පිළිබඳ ප්‍රකීර්ණ කතා විනිශ්චය දක්වමින් සඳහන් කරනවා අපි මුලින් මේ දුතාංග පිළිබඳ කතාබහ ආරම්භ කරනකොට දුතාංග පිළිබඳ කතාබහ ආරම්භ කිරීමේදී ගාථා රත්නයක් සඳහන් කරන්න යෙදුනා කුසලත්තිකතෝ චේව දුතාදීනං විභාගතෝ සමාස ව්‍යාසතෝ ചാපි විඤ්ඤාතබ්බෝ විනිච්ඡයෝ මේ හැම දුතාංගයක් පිළිබඳවම කුසලත්‍රික වශයෙන් විනිශ්චය දැනගන්න ඕනේ කියනවා. දුතාදී වශයෙන් විනිශ්චය දැනගන්න ඕනේ කියන විභාග වශයෙන් දැනගන්න ඕනේ කියනවා. සමාස වශයෙන් ව්‍යාස වශයෙන් මේ දුතාංග පිළිබඳ විනිශ්චය දැනගත යුතුයි කියලා කියනවා. මේ නිසා දුතාංග පිළිබඳ ප්‍රකීර්ණ කතාව ආරම්භ කරමින් උන්වහන්සේ මෙන්න මේ දුතාංග පිළිබඳ කුසලත්‍රික දුතාදී විභාගයේ සමාස ව්‍යාස කියන මේ කරුණු ටික පැහැදිලි කරන්න ආරම්භ කරනවා. ඉතින් ඊට මත්තෙන් අපි දුතාංග පිළිබඳ විනේශජිකාංගයත් අවසන් කරමින් <clears throat> යම් කෙනෙකුට නේශජිකාංගේ යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අපි කෙටි අවස්ථාවක් ලබා දීලා දුතාංග පිළිබඳ ප්‍රතිර්ණ කතාවට යන්නත් පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ ඒසත්තිකාංගයේ තියෙනවනේ ඕනමත එකක උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒකේ උත්කෘෂ්ඨ මට්ටමේ ඒක පුරනකොට ඒක ප්‍රතිඵලය වැඩි කියන එකද තියෙන්නේ එහෙමද අපි ගන්නේ ඇත්තටම එතනදී අපිට සඳහන් කරන්නේ දැන් මේ දුතාංගයකින් බලාපොරොත්තු වෙන්නේ කෙලෙස් කම්පා කරවීමක්නේ කෙලෙස් ලියා හැරීමක්නේ ඒතර මේ කෙලෙස් කම්පා කරවීම කියන එක උත්කෘෂ්ඨ මට්ටමින් දුතාංගයේ රකින්න කෙනාට වඩා පහසුවෙන් පුළුවන් වෙනවා මධ්‍යම මට්ටමින් දුතාංගයේ රකින්නකොට ඒ පුද්ගලයාට ඒ ස්වාමීන් වහන්සේට මධ්‍යම මට්ටමින් මේ දුතාංගයේ මේ කෙලෙස් කම්පා කරවීම පහසුයි මෘදුක මට්ටමෙන් නම් අවම මට්ටමකින් ඕමක මට්ටමකින් මේ කෙලෙස් ලියා හැරීම කෙලෙස් කම්පා කරමින් පහසුයි. එතකොට තම තමන්ට නමුත් හැමෝටම මේක රකින්න උත්කෘෂ්ඨ මට්ටමෙම බැහැනේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේක පිළිබඳව මේ උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියන ભેදයක් අපට දක්වමින් බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මේක අපිට විස්තර විවරණය කරන්නේ නමුත් කාට හරි මේ නේසජිකාංගේ වාගේ දුතාංගයක් මෘදුක මට්ටමින් හරි රකින්නවා නම් ඒකත් සාමාන්‍ය වික්ෂුන් වහන්සේ කෙනෙකුට වඩා මේ කෙලෙස් ලියා හැරීමට කෙලෙස් සම්පා කරවීමට හේතු වෙනවා. හැබැයි ඒක Tamanට රකින්න පුළුවන් මට්ටමින් දැන් නේසජිකාංගය මුලින්ම ආරම්භ කරනකොට උත්කෘෂ්ඨ මට්ටමේ රකින්න බැරි වෙයි. මොකද හේතු වෙනවක් නැතුව ඉන්නවා කියන එක ටිකක් අමාරුයි. හැබැයි මෘදුක මට්ටමින් රකින්න පුළුවන්. අන්න මෘදුක මට්ටමින් සමාදන් වෙලා Taman මේකට හුරු වෙලා මධ්‍යම මට්ටමට එනවා. ඊට පස්සේ උත්කෘෂ්ඨ මට්ටමට එනවා. මේ විදිහට දියුණු කරගෙන Tamanට ඊටාම ඉක්මනට කෙලෙස් සම්පා කරවීම පහසු වෙන්න තමයි මේ ක්‍රම තුනකට සඳහන් කරලා තියෙන්නේ. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි පෙරවන් සරණයි. එවනම් අපි දොතාංග පිළිබඳව ප්‍රකීර්ණ කතා විනිශ්චයයි සාකච්ඡා කරන්න ආරම්භ කරන්නේ. කුසලත්තිකතෝ චේව දුතාදීනං විභාගතෝ සමාස ව්‍යාසතෝ ചാපි විඤ්ඤාපබ්බෝ විනිච්ඡයෝ කියලා බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේ දුතාංග පිළිබඳ කතාවේ මුලින් සඳහන් කරපු ගාථාරත්නය මෙතනින් දක්වමින් අපට සඳහන් කරනවා මේ දුතාංග පිළිබඳ ප්‍රකීර්ණ කතා විනිශ්චයේදී මේ හැම දුතාංගයක් පිළිබඳව කුසලත්‍රික වශයෙන් විනිශ්චය දැනගන්න ඕනේ කියලා. දුතාදී වශයෙන් දුතාවි දුතාදී විභාග වශයෙන් මේ දුතාංග පිළිබඳ විනිශ්චය දැනගත යුතුයි කියනවා. සමාසයේ මතකන් සංක්ෂේප වශයෙන් මේ දුතාංග පිළිබඳ විනිශ්චය දැනගත යුතුයි කියනවා. ව්‍යාස එහෙම නැත්නම් විස්තර වශයෙන් මේ දුතාංග පිළිබඳ විනිශ්චය දැතිය යුතුයි කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ ගාථාව සඳහන් කරමින් උන්වහන්සේ ආරම්භ කරනවා කුසලාත්‍රික වශයෙන් කොහොමද දුතාංග විනිශ්චය කරගන්නේ කියලා. කුසල ත්‍රිකය කියලා කියන්නේ අභිධර්මයේ ධම්මසංගණේ ප්‍රකරණයේ ටික මාතිකා අතර තියෙන පළවෙනිම මාතිකාව තමයි කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අභිධර්ම පිටකේ ආරම්භ කරමින් ආරම්භ කරමින් අභිධර්ම පිටක දේශනාවේ මුලින්ම අපට දක්වන මේ සියලු පරමාර්ථ ධර්මයන් සියල්ලම කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා ධර්මතා තුනකට බෙදලා දක්වන්න පුළුවන් කියලා. ඒතර ඒ අනුව මේ දුතාංගයක් ගත්තහම මේ දුතාංගයත් කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා මෙන්න මේ විදිහට බෙදා දැක්වීමක් කරන්න අවශ්‍යයි. ඒ අනුව සඳහන් කරනවා සබ්බානේව දුතංගාණී සේකපුතුජන කීනාසවානම් වශයෙන් සියා කුසලානි සියා අව්‍යාකතානි නක්ති දුතංගං අකුසලං මේ සියලුම දුතාංග මේ කුසල ත්‍රිකේ කුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියන මේ ධර්මතා තුනට දානකොට සියලුම දුතාංගයන් කුසල අව්‍යාකෘත වශයෙන් තමයි ඉස්බහන් කරන්න පුළුවන් කියලා කියනවා කිසිම දුතාංගයක් අකුසල දුතාංගයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒතර කුසල කියලා කියන්නේ ශෛක්‍ය උතුමන් වහන්සේලාත් පෘ탁ජන අපි වාගේ අයත් යම් දුතාංගයක් රකින්නවනම් අන්න ඒ රැකීම කුසලයක් කියලා කියනවා. ශෛක්‍යයි කියලා කියන්නේ සෝතාපන්න මාර්ගඥානයේ පටන් අරහත් මාර්ගඥානයේ දක්වා ඉන්න සප්ත ආර්ය උතුමන් වහන්සේලා ශෛක්‍යයි කියලා කියනවා. උන්වහන්සේලාට උන්වහන්සේලාගේ දුතාංග රැකීම කුසලයක් වෙනවා. අසෛක්ෂ්‍ය රහතන් වහන්සේලාගේ දුතාංග රැකීමේදී කුසල සිතක් නෙවෙයි සම්පාදනය වෙන්නේ අභ්‍යාකෘත සිතක්. මේ නිසා උන්වහන්සේලාගේ දුතාංග සම්පාදනය අභ්‍යාකෘතයි කියලා සඳහන් කරනවා. හැබැයි කිසිම දුතාංගයක් අකුසල් නැහැ කියලා කියනවා. ඉතින් මෙතනදී අපිට විෂදි මාර්ගයේ දීර්ඝ විස්තරයක් දක්වන අපිට පාපිච්චෝ ඉච්ඡාකප ඉච්ඡාපකතෝ ආරඤ්ඤිකෝ හෝති යනාදී වශයෙන් සමහර තැනකල සඳහන් කරන දැන් බුදුරජාණන් වහන්සේ මට මතක විදිහට අංගුත්තර පංචක නිපාතය ආදී සඳහන් කරනවා. විනී පිටකේ පරිවාර පාළියේ දේශනා කරන මේ දුතාංග රැකීමේ අධ්‍යාශයන් එක එකන දුතාංග රකින්න යම් යම් අධ්‍යාශයන් තියෙනවා. ඒ අතර සඳහන් කරනවා පාපිච්චෝ ඉච්ඡාපකතෝ ආරඤ්‍යකෝ හෝති. ලාමක ඊප්සා සහිතව ඊප්සාවෙන් ඉච්ඡාවෙන් මැඩිලා තමන්ගේ ප්‍රകൃතිය ඉච්ඡාවෙන් මැඩගෙන සමහර කෙනෙක් ආරණ්‍ය කාන්දී ආදී දුතාංග රකින්නවා කියලා. එහෙම රකින්නවා නම් මේ දුතාංගය අකුසල්ද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියනවා. ඉතින් සඳහන් කරනවා ඉස්සර අබේගිරික වික්ෂුන් වහන්සේලා මේවන් අදහස් දරලා තියෙනවා කියලා. මේ දුතාංග පිළිබඳ මේවන් වැරදි අදහස් දරලා තියෙනවා අබේගිරිකවාදී වික්ෂුන් වහන්සේලා. මහා විහාරයේ වික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා නෑ මේ කිසිම දුතාංගයක් අකුසල වෙන්නේ නෑ කියලා. මේ නිසායි බුද්ධඝෝස් ස්වාමීන් වහන්සේ මේ මහා විහාරීය මතවාදය, තේරවාද මතය මෙතනින් ගෙනහැරලා දක්වලා ඉදිරිපත් කළ අප සඳහන් කරන්නේ සියලු දුතාංගයන් කුසල අව්‍යාකෘත කියන දෙආකාරයෙන් වර්ග කරන්නේ කිසිම දුතාංගයක් අකුසල දුතාංගයක් නැහැ කියලා. ඉතින් මේ පිළිබඳව ටිකක් විස්තරයක් අපිට විසුද්ධි මාර්ගයේ මෙතන සඳහන් කරනවා. අපි මේ විස්තරය විස්තර වශයෙන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අපි එතනින් ඉදිරියට ගියොත් එහෙම දුතාදී විභාග වශයෙන් කතා කරනකොට මේ දුතාංග පිළිබඳව අපි දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. දුතාංග පිළිබඳ දුත කියන කාරණේ දැනගන්න ඕනේ, දුතවාද කියන එක දැනගන්න ඕනේ, දුත ධම්ම කියන එක දැනගන්න ඕනේ, දුතාංග කියන එක දැනගන්න ඕනේ, කවරෙකුට දුතාංග සේවනයේ සප්පායයිද අසප්පායයිද කියන කාරණය දැනගන්න ඕනේ. දුත කියලා කියන්නේ දුතාංග සමාදාන වශයෙන් කෙලෙස් කම්පා කළ ශ්‍රී රහතන් වහන්සේට තමයි දුත කියලා කියන්නේ. දුත කියලා කියන්නේ කෙලෙස් දුනණය කළ කියන අදහස. කෙලෙස් සම්පා කළ කියන අදහස. ඒ අනුව යම් කිසි කෙනෙක් කෙලෙස් සම්පා කළා නම් කෙලෙස් දුනණය කළා නම් ඒ කෙලෙස් දුනණය කරපු පුද්ගලයාට කියනවා දුත කියලා. ඒ කෙලෙස් දුනණය කරලා තියෙන්නේ සීනාස්තව රහතන් වහන්සේ විතරයි. දුතවාද කියලා කියන්නේ දුතාංගෙන් අවවාද දෙන තැනත්තා කියන්නේ. එතෙන්ට ඇවිල්ලා දුතවාද පුද්ගලයා ආකාර හතරකට බෙදනවා. අත්ති දුතෝ න දුතවාදෝ අත්ති න දුතෝ දුතවාදෝ අත්ති නේව දුතෝ න දුතවාදෝ අත්ති දුතෝ චේව දුතවාදෝ ච දුතෝ න දුතවාදෝ කියලා කෙනෙක් ඉන්නවා න දුතෝ දුතවාදෝ කියලා කෙනෙක් ඉන්නවා නේව දුතෝ න දුතවාදෝ කියලා කෙනෙක් ඉන්නවා දුතෝ චේව දුතවාදෝ ච කියලා කෙනෙක් ඉන්නවා මෙන්න මේ විදිහට හතර දෙනෙක් ඉන්නවා කවුද දුතෝ දුතවාදෝ කියලා කියන්නේ තමන් දුතාංග රකින්නවා තමන් දුතාංග රැකගෙන අනිත් එක්කනාටත් දුතාංගයෙන් ආනිසංස කරනව අවවත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපිට දක්වනවා බක්කුල මහරහතන් වහන්සේ කියලා. තයිඩං ආයස්මා බක්කුලෝ දුතෝ න දුතවාදෝ. අතරම් තමන් දුත දුතාංග රකින්නවා අනිත් කෙනාට දුතාංග පිළිබඳව අවවාද දෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. කියන්නේ තමන් වහන්සේ විතරක් මේ ගුණේ පුරාගෙන ඉන්නවා වෙන කට්ටියන්ට මේක පුරන්න කියලා කියන්නේ නැහැ. ඒ පිළිබඳව අනෙක් අයට අවවාද දෙන්න මහන්සි වෙන්නේ නැහැ. ඒ අවවාද දෙන්න මහන්සි වෙන්නේ නැත්තේ Tamanගේ කියන තියෙන නුගුණක් නිසාවෙන් නෙවෙයි. Taman වහන්සේගේ විහරණය Taman වහන්සේගේ පහසු විහරණය උදෙසා විවේකයෙන් වාසය කරනවා. තවත් කෙනෙකුට දුතාංග පිළිබඳ අවවාද දෙන්න යනකොට Tamanගේ මේ දුතාංගේ ඒ අයට ප්‍රකට වෙන්න පුළුවන්. මේ නිසා බක්කොල මහරහතන් වහන්සේ වෙන කෙනෙකුට දුතාංග වලින් අවවාද දෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. හැබැයි උන්වහන්සේ දුතාංග දරුවා. දෙවෙනි කෙනා තමයි න දුතෝ දුතවාදෝ. Taman දුතාංග රකින්නේ හැබැයි අනිත් පැත්තේ යන දුතාංග රකින්න කියලා කියනවා. උදාහරණයක් අපිට දක්වන උපනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් උපනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව සඳහන් කරන තයිදං ආයස්මා උපනන්දෝ සක්්‍යපුත්තෝ න දුතු දුතවාදෝ මේ උපනන්ද සාක්‍යපුත්‍ර වික්ෂුන් වහන්සේ උන්වහන්සේ දුතාංග රකින්නේ හැබැයි අනෙක් අයට උගන්වනවා අනෙක් අයට අවවාදන ශාසනා දෙනවා නිරන්තරයෙන්ම දුතාංග රකින්න කියලා. නේව දුතෝ න දුතවාදෝ කියලා කියන්නේ තමන් දුතාංග රකින්නෙත් නැහැ අනෙක්ට දුතාංග රකින්න කියලා අවවාදන් ශාසන දෙන්නෙත් නැහැ. ඒ උදාහරණයක් දක්වනවා තයිඩං ආයස්මා ලාලුදායි නේව දුතෝ න දුතවාදෝ. ලාලුදායි කියන මේ උදායි තෙරුන් වහන්සේ උන්වහන්සේ දුතාංග රකින්නෙත් නැහැ අනෙක්ට දුතාංග රකින්න කියලා කියන්නෙත් නැහැ කියලා කියනවා. ඒ වගේම දුතෝචේව දුතවාදෝච තවත් කෙනෙක් ඉන්නවා. තමන් දුතාංග දරනවා ඒ වගේම අන් අයටත් දුතාංග සමාදන්යෙන් අවවාදන් ශාසනා දෙනවා. උදාහරණයක් විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ දුතාංග දරමින් අන් අයට දුතාංග දරන්න අවවාදන් ශාසනා දුන්නා කියලා සඳහන් කරනවා. ඒ අනුව අපි දුතවාද කියන කාරණේ දුතාංගේ අවවාද දෙන තැනත් අපිලිමදවත් අපි දැනගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දුත ධම්මෝ වේදිතබ්බෝ දුත ධම්ම කියලා කියනවා. දුතාංග චේතනාවට පරිවාර වන ධර්මතා තියෙනවා. මොනවද මේ දුතාංග චේතනාවට පරිවාර වන ධර්මතා සඳහන් කරනවා. අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලේකතා, පවිවේකතා, ඉදමත්ිතා. අප්පිච්ඡතාවය අල්පේච්ඡ භාවය කියලා කෙනෙක් මේ දුතාංග පරිහරණයට පරිවාර වන ධර්මතාවය බවට පත් වෙනවා. අල්පේච්ඡ වන භික්ෂුන් වහන්සේලා තමයි දුතාංග රකින්නේ. සන්තුතිකා කියලා කියන ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කියන එක දුතාංගයට පරිවාර වන ධර්මතාවයක් වෙනවා. සල්ලේකතා කෙලස් ව්‍යාහරණ බව. ඒ වගේම පවිවේකතා Taman උතුම් විවේකයෙන් යුතු භාවය. සහ ඉදමතිතා කියලා කියනවා මේ දුතාංග පරිහරණය කිරීමේ ප්‍රඥාවට නුවණට කියනවා ඉදමතිතා කියලා. ඉදමතිතා කියලා කියන්නේ ඇත්තටම මේ යම් යම් කිසි ප්‍රඥාවක් හේතු යම් පැවිද්දෙක් මේ දුතාංග රකින්න එළඹෙනවද? උන්වහන්සේගේ මේ දුතාංග රකින්න එළඹෙන දුතාංග රකින්න හේතු වෙන මේ ප්‍රඥාවට කියන ඉදමත්ිතාවය කියලා. ඒක සඳහන් කරනවා ඉදමත්ති ඉදමත්ිතාති මෙතන සඳහන් කරන ඉදමත්ිතා කියන වචනේ සඳහන් කරන එකනකදී ඉදමත්ිතා ඥානමේව කියලා කියනවා. ඉදමත්ිතා කියලා කියන්නේ ඥාණයටම නමක් කියලා කියනවා. ඒ නිසා දුතාංග පරිහරණය කිරීමේ ඥාණයට කියන ඉදමදුතා කියලා. ඉතින් ඒ නිසා දුතාංග පිළිබඳව දැනගන්නකොට මේ දුතාංග වල චේතනාවට පරිවාර වන ධර්මතා පිළිබඳව අපි දැනගන්න ඕනේ. එතන සඳහන් කරනවා අපිච සන්තුතිතා කියන ගුණාංග දෙක සම්පාදනය වෙනවා කියලා කියන්නේ අලෝභය කියන චෛතසික ධර්මය සම්පාදනය වෙනවා කියන එක. යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ දුතාංග පරිහරණය කරද්දී උන්වහන්සේගේ අලෝභ චෛතසිකේ වර්ධනය වීම නිසා උන්වහන්සේ අල්පේක්ෂතා සම්පූර්ණතා කියන ගුණාංග දෙක සම්පාදනය වෙනවා. ඒ නිසා මේ ගුණාංග දෙකම අලෝභෙහි ඇතුළත් වෙනවා. සල්ලේකතා පවිවේකතා කියන මේ ගුණාංග දෙකම අලෝභ අමෝහ කියන මේ දෙක තුල මේ චෛතසික දෙක තුල මේ අංග දෙක තුල ඇතුළත් වෙනවා කියලා කියනවා. මේ නිසා දුතාංග පරිහරණය කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් සල්ලේක වෙනවා කියලා කියන්නේ. දුතාංග පරිහරණය කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රවිවේක වෙනවා කියලා කියන්නේ. උන්වහන්සේගේ අලෝභය වැඩෙනවා. අමෝහය වැඩෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු වෙනවා කියන එකයි. ඉදමත්ිතාවේ කියලා කියන එක සම්පාදනය වීම අමෝහයේ ඇතුළත් වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ දුතාංග පරිහරණය කිරීම තුළින් අලෝභ අමෝහ කියන මේ දෙකම සම්පාදනය වෙනවා කියලා කියනවා. මේ දෙකම මේ අංග දෙකම කුසල අංග කුසල මූලයන් අලෝභය අමෝහය අදෝෂය කියලා කියන කුසල මූලයන්. මේ නිසා මේ දුතාංග 13ම රකින්න කෙනෙක් මෙන්න මේ අලෝභ අමෝහ කියන කුසල මූල දෙක තුල තමයි ඉන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ එතන සඳහන් කරනවා අලෝභයෙන් ප්‍රතිපක්ෂ වස්තු පිළිබඳ ලෝභය කම්පා කරනවා. දැන් අපි දුතාංගයක් පරිහරණය කිරීම තුළ යම් වස්තු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් විදිහට තෙචීවරික භික්ෂුන් වහන්සේ උන්වහන්සේ තුන් ශූරට වඩා වැඩිපුර ශූර තබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. පංචකූලික භික්ෂුන් වහන්සේ ගෘහපති චීවරය ඉවසන එක ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ යම්කිසි වස්තුවක් ප්‍රතික්ෂේප කරනවා නම් මේ දුතාංගයට ප්‍රතිපක්ෂ වන වස්තුවක් යමක් තියෙනවා නම් ආන් ඒ වස්තුව පිළිබඳ ලෝභය මේ දුතාංගේ පරිහරණය කිරීමෙන් කම්පා වෙනවා. පංචකූලිකාංගය කියන දුතාංගය රකින භික්ෂුන් වහන්සේට ගෘහපතියෙක් යම් හොඳ සිවුරක් පූජා කරනවා නම් ආන් ඒ සිවුරට ඇතිවෙන ලෝභසිත උන්වහන්සේ මඩපවත්ත ගන්නවා. මේ ලෝභය කියන සෛසික ධර්මයේ කම්පා කරවලා අලෝභය වඩා ගන්න. ඒ වගේම තමයි මේ ප්‍රතිපක්ෂ වස්තු පිළිබඳව ආදීනවයන් තියෙන අපිට පේන්නේ නැති. මේ පිළිබඳව තියෙන ඒ ආරක්ෂා කිරීමේ දුකක්. දැන් උදාහරණයක් විදිහට ගෘහපති චීවරයක් අපට දෙනකොට ඒ චීවරේ මාහැඟි චීවරයක් නම් වටින චීවරයක් නම් මේක රැකගන්න යම් දුකක් තියෙනවා. මේක සොරෙක් අරගත්තොත් කියන බයක් තියෙනවා. මෙන්න මේ නිසා ආරක්ෂාව පිළිබඳ දුකක් තියෙනවා. පරාදීන භාවයක් තියෙනවා. පරාදීන භාවයක් කියලා කියන්නේ වෙන කෙනෙක් මත අපි යැපෙනවා කියන එකයි. අපි ගෘහපති චීවර පරිහරණය කරනකොට අපිට ගෘහපතිය දෙන සිවුර අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පරාදීන භාවයක් තියෙනවා. ඒ පරාදීන භාවය අපිට ඇති වෙන්නේ මේ මෝහය නිසා. ඒ වගේම චෝර බයක් තියෙනවා. සොරු ඇවිල්ලා මේක ගනී කියන බයක් තියෙනවා. මෙන්න මේ ආදී ආදීනවයන් අපිට තියෙනවා. හැබැයි ආදීනවයන් අපිට පේන්නේ ඇයි? මෝහය නිසා. මෝහෙන් වැහිලා තියෙනවා. අපට හිතන මේ හොඳයි හොඳයි කියලා. හැබැයි ඒක තුල තියෙන ආදීනව අපිට පේන්නේ. ආස්වාදේ විතරයි අපිට පේන්නේ. මේ නිසා අමෝහය කියන ධර්මතාවයේ සම්පාදනය වෙනකොට අමෝහය කියන ධර්මතාවය තුල මෙන්න මේ ප්‍රතිපක්ෂ වස්තුන් පිළිබඳව තියෙන ආදීනවේ වසන මෝහය කම්පා කරනවා. ඒ මෝහය කම්පා කිරීමෙන් අපිට ප්‍රතිපක්ෂ වස්තු පිළිබඳව ලෝභසිත දුරු කරලා ඒ පිළිබඳ උපේක්ෂාවෙන් හිතියාවක් ලැබෙනවා. ගෘහපති සිවුරු ගෙනල්ලා පූජා කරාට ඒ පිළිබඳ ලෝභයක් උපදවන්නේ නැතුව ඒ තවත් කෙනෙකුට බෙදා දෙන්න සිතක් උපදිනවා. මෙන්න මේ අලෝභය කියන චෛසික සම්පාදනය වෙනකොට මේ දුතාංග පරිහරණය කිරීම තුළ. ඒ නිසා අමෝහය කියන චෛසික පරිහරණය තුළින්. එතකොට මේ ආදීනවයන් වසන මෝහය දුරු කරලා ප්‍රඥාව උපදවනවා මෙන්න මේ දුතාංග තුළින්. ඒ වගේම තමයි අලෝභයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් අනුදැන වදාපු සුව පහසු ඇතිරිලි ආදී තියෙන ලෝභසිත කාමසුඛාන යෝගය කම්පා කරනවා. දැන් අපිට විනයානුකූලව භාග්‍යතුන් වහන්සේ අනුදැනලා තියෙන ආකාරයට යම්කිසි සැපයක් විඳීමේ හැකියාවක් වෙන වික්ෂුන් මහසලට. හැබැයි ඒ සැපයටත් අපි ඇලෙනවා. ඒකත් අපි කාමසුකල්ලිකාන යෝගයක් බවට පත් වෙනවා. ආන්න ඒ කාමසුකල්ලිකාන යෝගය කම්පා කරනවා, කෙලෙස් කම්පා කරනවා, මෙන්න මේ අලෝභය කියන ධර්මතාවය සම්පාදනය වෙන්නේ. මේ නිසා දුතාංග රැකීමෙන් අලෝභය වැඩෙනකොට අර කාමසුකල්ලිකාන යෝගයක් සම්පා වෙනවා. තමයි අමෝහය කියන තුنين ප්‍රඥාව තුළින් අපට අතිශල්ලේක ප්‍රතිපදාවක් තියෙනවා නම් අන්න ඒකෙත් මධ්‍යස්ථ භාවයකටපත් වෙන්න පුළුවන්. ඒතකොට අත්ත කෙලමතාන යෝගිනුත් අපි මෙදෙනවා. දැන් අතිශල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ අපිට සුදුසු දෙයක් අපි ප්‍රතික්ෂේප කරනවා. අපිට සුදුසු දෙයක් අපි ප්‍රතික්ෂේප කළා ඉතාම රූක්ෂ ප්‍රතිපත්තියකට යන්න හදනවා. හැබැයි මේ රූක්ෂ ප්‍රතිපත්තිය තුළ අපිට ලැබෙන ලාභයක් නැහැ. ආන්නේ ඒක අත්තකිලමතාන යෝගයක්. ඒ අත්තකිලමතාන යෝගයත් සම්පා කරවලා අපේ කෙලෙස් සම්පා කරවන්න මෙන්න මේ දුතාංගය අපිට උපකාර වෙනවා. මේ නිසා දුතාංග පිළිබඳ පරිවාර ධර්ම වශයෙන් මෙන්න මේ කියන ධර්මතා පිළිබඳ අපි දැනගන්නවා. ඊළඟට අපි දැනගන්න ඕනේ ඊළඟ කාරණේ තමයි කස්ස දුතංග සේවනා සප්පායාති. කාටද මේ දුතාංග සේවනය කිරීම සප්පාය වෙන්නේ? මේක යහපත් වෙන්නේ මේ දුතාංග රකින්න එක හොඳ වෙන්නේ කාටද? රාග චරිතයටත් සහ මෝහ චරිතයටත් කියන මෙන්න මේ චරිත දෙකට දුතාංග සේවනයේ සප්පායයි කියනවා. එක්තරා විදිහකට මේ දුතාංග සේවනය කියන එක දුක් ප්‍රතිපදාවක්. සල්ලේක විහරණයක්. මේ නිසා මේ දුක් ප්‍රතිපදාවේ යෙදෙනකොට රාගය සංසිඳනවා. ඒ නිසා රාග චරිතයට මේක හොඳයි. ඒ වගේම තමයි ශල්ලේක විහරණයේ ඉන්නකොට ශල්ලේක විහරණයේ තුල ප්‍රඥාව ඇති වෙනවා. ශල්ලේකේ ලැබෙන්නේ නුවණ තැනට තමයි. ඒ නිසා ප්‍රඥාව වර්ධනය වීම තුළින් මෝහය ප්‍රහීන වෙනවා. ඒ නිසා අප්‍රමාදීව තමන්ගේ ශ්‍රමණ ගුණධර්ම පුරා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අප්‍රමාදී කියන්නේ සිහිනුවණින් කටයුතු කරනවා කියන එක. ඒ නිසා මේ දුතාංග සමාදන් වෙන කෙනාට සිහිනුවණින් කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ආරඤ්‍යකාංග රුක්කමූලිකාංග කියන දෙක දෝෂ චරිතයට සප්පයයි කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් රාග චරිතයට මෝහ චරිතයට තමයි දුතාංග සප්පයයි කියලා කියන්නේ. හැබැයි ආරඤ්‍යකාංගේ සහ රුක්කමූලිකාංගේ කියන දෙක දෝෂ චරිතයට සප්පයයි කියනවා. ඇයි? ආරන්නේ රුක්මුලේ ඉන්නකොට අනෙක් පිරිසත් එක්ක ඇතිවන ගැටීම් අඩුයි. ඒ ගැටීම් අඩුවීම තුළින් උන්වහන්සේගේ ද්වේෂය පහ කරගන්න හැකියාවක් ලැබෙනවා. තමන් අහංසක කමටහන වර්ධනය කරගත්තාම ඒක තුළින් Tamanගේ මේ පහව ගියේ යටපත් වෙච්ච ද්වේෂය යටපත් කරලම තියලා විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා මේක ශක්තිමත් කරගන්න හැකියාවක් ලැබෙනවා. මේ නිසා ආරඤ්‍යකාංගයේ සහ රුක්ක මූලිකාංගයේ කියන දුතාංග දෙක අපිට කියනවා දෝෂ චරිතයටත් සප්පායයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සමාසතෝ සමාස වශයෙන් සමාස කියන්නේ සංක්ෂේප වශයෙන් ඒතර මේ දුතාංග ටික අපිට කෙටි කරලා ගොනු කරලා සංක්ෂේප වශයෙන් කොටස් කොටස් වශයෙන් දක්වන්න පුළුවන්. ඒකත් දුතාංග පිළිබඳ අපි දැනගත යුතු එක්තරා විනිශ්චයක්. මේ දුතාංග අතර තියෙන උත්තමාංග තුනක් තියෙනවා. ඒ කියන්නේ උතුම්ම දුතාංග තුනක්. ඒ කියන්නේ වෙනත් විදිහට කියනවා නම් අනෙකුත් දුතාංග නොමැතිව මේ දුතාංග තියන්න බෑ. හැබැයි මේක සුවසේ රකින්න පුළුවන්. වෙන දුතාංගයක් රකින්නකොට ඒකත් එක සුවසේ රකින්න පුළුවන් දුතාංග තුනක් තියෙනවා. මේවා උත්තමාංග කියලා සඳහන් කරනවා. මොනවද? සපදානකාරිකාංගය, ඒකාසනිකාංගය සහ අබ්බෝකාශිකාංගය කියන දුතාංගය. සපදානකාරිකාංගය සමාදන් වෙන කෙනාට ඉබේම පින්ඩපාතිකාංගය කියන එක රැකෙනවා. එනිසාන්න මේක තුලින් තවත් දුතාංගයක් රැකෙනවා. ඒ වගේම ඒකාසනිකාංගයේ රකිනකොට ඒක තුළින් පත්තපින්නිකාංගයේ කළුපච්චබත්තිකාංගය කියන දෙකක් රැකෙනවා. මේ දෙක කොහොමටත් රැකෙනවා ඒකාසනිකාංගේ රකින්නකොට. අබ්බෝකාශිකාංගේ රකින්නකොට රුක්ක මූලිකාංග යථා සංතතිකාංගේ කියන දේවල් වල රැකිය යුත්තක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒවත් ඒ නිසා ඉබේම ආරක්ෂා වෙනවා. මේ නිසා ඒ තුලින් දුනන වෙන කෙලස් ටිකත් අබ්බෝකාශිකාංගය තුලින් දුනන වෙනවා කියලා කියනවා. කම්පා වෙනවා. මේ නිසා මේ දුතාංග තුන සපදානචාරිකාංගය ඒකාසනිකාංගය සහ අභෝකාශිකාංගය කියන මේ දුතාංග තුන උත්තමාංග කියලා සඳහන් කරනවා. ඒ වගේම අසම්බින දුතාංග පහක් තියෙනවා. අසම්බින දුතාංග පහක් තියෙනවා. මොනවද අසම්බින්දයි අසම්බින්නයි කියලා කියන්නේ? සෙස දුතාංගත් එක මිශ්‍ර වෙන්නේ නැහැ කියන එක. දැන් උදාහරණයක් විදිහට ආරඤ්‍යකාංගය අනේක දුතාංගත් එක මිශ්‍ර වීමක් නැහැ. ඒක තනියෙන් රකින්න. පංශකුලිකාංගය තනියෙන් දකින්නේ. තේ චීවරිකාංගේ තනියෙන් දකින්නේ. නේසජ්ජිකාංගේ තනියෙන් දකින්නේ. සෝසානිකාංගේ තනියෙන් දකින්නේ. මේ දුතාංගයක් එක්ක අනෙක් දුතාංගයක් කලවම් වෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒවට කියන අසම්බින්න දුතාංග කියලා සඳහන් කරනවා. එතකොට මේ අනුව දුතාංග 8ක් එතන සඳහන් වුණා. ඊළඟට සඳහන් කරනවා චීවර ප්‍රතිසංයුක්ත දුතාංග දෙකක් තියෙනවා පංචකූලිකාංගේ සහ තෙචීවරිකාංගේ. පින්ඩපාත ප්‍රතිසංයුක්ත පහක් තියෙනවා පින්ඩපාතිකාංගේ, සපදානචාරිකාංගේ, අබ්බෝකාශිකාංගේ, පත්තපින්ඩිකාංගේ සහ කලුපච්චාබද්ධකාංගේ. සේනාසන ප්‍රතිසංයුක්ත පහක් තියෙනවා ආරඤ්‍යකාංගේ, රුක්මූලිකාංගේ, අබ්බෝකාශිකාංගේ, සෝසානිකාංගේ සහ යතහා සම්පතිකාංගේ. වීර්ය ප්‍රතිසංයුක්ත එකක් තියෙනවා මේ සජ්ජිකාංගය. ඒ අනුව සියල්ල දුතාංග 13ක් තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා දුතාංග පිළිබඳ සමාස වශයෙන් අපි දැනගන්නකොට නිශ්චය වශයෙන් දුතාංග කොටස් දෙකකට බෙදනවා ප්‍රත්‍ය නිශ්චිත වෙච්ච දුතාංග 12ක් තියෙනවා වීර්ය නිශ්චිත වෙච්ච එකක් තියෙනවා වීර්ය නිශ්චිත වෙන්නේ මේ සජිකාංගය අනෙක් සියල්ලම ප්‍රත්‍යනිශ්චිත දුතාංග කියලා සඳහන් කරනවා. සේවිතබ්බ අසේවිතබ්බ වශයෙන් මේ දුතාංග කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සේවිතබ්බ කියන්නේ සේවනය කළ යුතු කියන්නේ. අසේවිතබ්බ කියන්නේ සේවනය කළ යුතු නැති කියන්නේ සේවනය නොකළ යුතු කියන්නේ. එතකොට කියනවා දුතාංග සේවනය කරනකොට Tamanගේ කමතහන වැඩෙනවා නම් දැන් අපි දුතාංගයක් සමාදන් වෙලා මේ දුතාංගේ පරිහරණය කරනකොට තමන්ගේ භාවනා කමටහන වැඩෙනවා කියලා හිතෙනවා නම් අන්න ඒ භික්ෂුන් වහන්සේ දුතාංග පරිහරණය කරන්න ඕනේ, සේවනය කරන්න ඕනේ. හැබැයි දුතාංගය පරිහරණය කරනකොට තමන්ට තේරෙනවා නම් තමන්ගේ කමටහන පිරිහෙනවා කියලා ඒ කෙනා දුතාංග පරිහරණය කරන්න එපා කියලා කියනවා. ඒ වගේම සමහර කෙනෙක් ඉන්නවා දුතාංග පරිහරණය කරත් කමටහන වැඩෙනවා දුතාංග පරිහරණය කරේ නැතත් කමටහන වැඩිනවා. දෙයාකාරයෙන්ම කමටහන වැඩිනවා. එහෙමනම් එයාම පිට කරන්න ඕනේ. උන්වහන්සේ උන්වහන්සේට දුතාංග පරිහරණය නොකරත් භාවනා කරන්න පුළුවන්. හැබැයි කියනවා පස්චිම ජනතාවට අනුකම්පා වශයෙන් දුතාංග පරිහරණය කරන්න ඕනේ. මොකද පස්චිම ජනතාව දකින්න පස්චිම ජනතාව කියලා කියන්නේ තමන්ගේ ශිෂ්‍ය પરම්පරාවන් අනාගත પરම්පරාවන් උන්වහන්සේලා දකිනවා අපේ ගුරු ස්වාමීන් වහන්සේ මේ බඳු මේ බඳු දුතාංග දරුවා ඒ නිසා අපිත් දුතාංග දරන්න ඕනේ උන්වහන්සේට චීවරිකයි. මේ අපිත් චීවරික වෙන්න ඕනේ. උන්වහන්සේ පංසකූලිකයි. ඒ නිසා අපිත් පංසකූලික වෙන්න ඕනේ. උන්වහන්සේ පින්නපාතිකයි. ඒ නිසා අපිත් පින්නපාතික වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට Tamanගේ ගුරුවරයා අනුව ගිහිල්ලා තමනුත් දුතාංග රකින්න පස්තිම ජනතාව පෙළවෙනවා. ඒ නිසා පස්තිම ජනතාවට අනුකම්පාව වශයෙන් දුතාංග පරිහරණය කළ යුතුයි කියනවා. සමහර කෙනෙක් ඉන්නවා දුතාංග සේවනය කරත් සේවනය කරත් තමන්ගේ කමටහන් වැඩෙන්නේ නැහැ. කොච්චර භාවනා කරත් භාවනා වැඩෙන්නේ නැහැ. දුතාංග රැක්කත් වැඩෙන්නේ නැහැ, රැක්කෙනකත් වැඩෙන්නේ නැහැ. එහෙම කෙනෙක් මොකද කරන්න ඕනේ කියනවා. මතු ආසනා පිණිස දුතාංග පරිහරණය කරන්න කියලා කියනවා. මතු ආසනා පිණිස කියලා කියන්නේ මෙතනින් ඉදිරියට තමන්ට යම් කිසි ගුණ ධර්මයක් සම්පාදනය වීම පිණිස දුතාංග සේවනය කරන්න කියලා කියනවා. මේ සියලු දුතාංග සමාදාන චේතනා වශයෙන් එකම ආකාරයේ දුතාංග කියලා සඳහන් කරමින් සමාසව හෙවත් සංක්ෂේප වශයෙන් දුතාංග පිළිබඳ විනිශ්චය අවසන් කරමු. ඊළඟට අපිට එන්නේ මේ දුතාංග පිළිබඳ ව්‍යාසතු ව්‍යාස වශයෙන් එහෙම නැත්නම් විස්තර වශයෙන් මේ දුතාංග පිළිබඳ විනිශ්චය. දුතාංග සියල්ල අරගත්තහම මේ දුතාංග 13ම ගත්තහම භික්ෂුන් වහන්සේලාට මේ දුතාංග 13ම රකින්න පුළුවන්. භික්ෂුණීන් වහන්සේලාට දුතාංග 8යි රකින්න පුළුවන්. සාමණේර ස්වාමීන් වහන්සේලාට දුතාංග 12ක් රකින්න පුළුවන්. ශික්කමානාවන්ට සාමණේරියන්ට දුතාංග 7යි රකින්න පුළුවන්. උපාසක උපාසිකාවන්ටත් මේ දුතාංග 13 අතරේ දුතාංග දෙකක් රකින්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ නිසා මේ දුස්තාංග වශයෙන් විස්තර වශයෙන් අපි දැනගන්න ඕනේ භික්ෂුන් වහන්සේලා රකින්න පුළුවන් දුතාංග 13යි. ඒක අපි දන්නවා. භික්ෂුණීන් වහන්සේලා රකින්න පුළුවන් දුතාංග ටික මොනවද? සාමණේර අයට, සික්කමානා සාමණේරියන්ට, උපාසක උපාසිකාවන්ට රකින්න පුළුවන් දුතාංග ටික මොනවද? එතකොට තමයි මේ නිවන් දකින්න නිවන් මාර්ගයේ Taman ඉන්නේ කවර අධිරේද කියලා බලලා Tamanට රකින්න පුළුවන් දුතාංග මොනවද කියලා තෝරගන්න පුළුවන්. එතනදී අතිරේක වශයෙන් සඳහන් කරනවා අබ්බෝකාසිකාංගං රුක්ක මූලිකාංගං සෝ සචේහි අබ්බෝකාසේ ආරඤ්‍යකංග සම්පන්නං සුසානං හෝති ඒකෝපි බික්ඛු ඒකප්පහාරේන සබ්බ දුතංගානි පරිබින්දිති සක්කෝති හැබැයි දැන් භික්ෂුවට දුතාංග 13ම රකින්න පුළුවන් කීවත සාමාන්‍ය හැම භික්ෂුන් වහන්සේටම දුතාංග 13ම රකින්න බෑ. ඇයි? දැන් සාමාන්‍යයෙන් අභෝකාශිකාංගේ රකින්න නම් එලිමහන ඉන්න ඕනේ. අතර ආරඤ්ඤිකාංගේ කියන දුතාංගේ රකින්නකොට එහෙම නැත්නම් ආරඤ්ඤිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේ කැලේ ඇතුලේ ඉන්නකොට ගහක් යට හිටියොත් අභෝකාශිකාංගේ රකින්නේ නැහැ. ඒ නිසා එලිමහන වෙන්න ඕනේ. එහෙමනම් මේ එලිමහන ආරණ්‍ය කියන ක්ෂේත්‍රය තුල ප්‍රදේශය තුල තියෙනවා නම් එහෙනම් උන්වහන්සේට ආරණ්‍යකාංගයත් රකින්න පුළුවන් අබ්බුකාශිකාංගයත් රකින්න පුළුවන් ඒ වගේම ආරණ්‍යක භික්ෂුන් වහන්සේට ශෝසානිකාංගය රකින්න විදිහක් නැහැ. සුසානේ ඉන්න විදිහක් නැහැ. එතන ඇයි සුසානේ ඉන්න නම් සුසානයක් තියෙන තරකට යන්න ඕනේ. හැබැයි ඒ සොහොන ආරණ්‍ය ඇතුළේ තියෙනවා නම් ආරණ්‍ය කියන ක්ෂේත්‍රය තුල ඒ පරිශ්‍රේත අයිති වෙන ප්‍රදේශයේ සොහොනක් තියෙනවා නම් අන්න එතකොට උන්වහන්සේට සෝසානිකාංගය රකින්න පුළුවන්. මේ නිසා යම්කිසි සොහනක් ලැබෙනවා නම් එලිමහනේ තියෙන, ඒ කියන්නේ ගස් නැති එලිමහනක් තියෙන, ඒ වගේම ආරණ්‍ය කියන ගමෙන් දුණු 500ක් පැලේ ඇතුලේ තියෙන සොහනක් තිබුණොත් ආන්නේ සොහනේ ඉඳලා භික්ෂුන් වහන්සේ කෙනෙකුට මෙන්න මේ කතා කරපු දුතාංග 13ම එකම ආකාරයෙන් එකම වාරයට රකින්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒකයි කිව්වේ අබ්බේ උපාසී ආරණ්‍යකාංගයේ සුදු සොහනක් ලැබෙනවා නම් එකවර සියලු සංඝ සමාදන් වරකින්ද පුළුවන් කියලා කියනවා. එවනම් භික්ෂුන් වහන්සේලාට රැකිය හැකි දුතාංග 13යි 13ම රකින්න පුළුවන් මේ අභ්‍යවකාශී ආරණ්‍යකාංගයේ සුදුසු සෝනක් ලැබෙනවා නම් භික්ෂුණීන් වහන්සේලාට රකින්න පුළුවන් දුතාංග 8යි උන්වහන්සේලාට ආරණ්‍යකාංගේ රකින්න බෑ කලුපච්චා බත්තිකාංගේ කියන දුතාංග දෙක රකින්න බෑ ඒක උන්වහන්සේලාට ශික්ෂාපද දාලාම තියෙනවා භික්ෂුණියක් ආරණ්‍යයෙන් ඉන්න එපා භික්ෂුණියක් මේ කළුපච්චාබස්තිකාංගයේ කියන දුතාංගය රකින්න සිද්ධ වෙන ආකාරයේ තමන්ට පවාරණේ වුණාම අතිරික්ත නොකර ඉඳිපා කියන මේ පිළිබඳව ශික්ෂාපදයක් තියෙනවා. ත්‍රි ශික්ෂාපද දෙකක් නිසා භික්ෂුණීන් වහන්සේට මේ ආරණ්‍යකාංගයත් කලපත්තබ්බත්තිකාංගයත් කියන දෙක රකින්න බෑ විනය විරෝධී වෙනකොට. අබ්බෝකාශිකාංගයේ රුක්කමූලිකාංගයේ සහ සෝසානිකාංග කියන කියන දුතාංග තුනක් භික්ෂුණීන් වහන්සේට පුරන්න බෑ. ඒක ශික්ෂාපදයකින් වාරණය කරලා නැහැ. හැබැයි භික්ෂුණීන් වහන්සේට වෙනත් ශික්ෂාපදයක් තියෙනවා. භික්ෂුණියකට රාත්‍රියේ තනියෙන් වාසය කරන්න බෑ. රාත්‍රියේ තවත් භික්ෂුණියක් නැතුව තනියෙන් ඉන්නවා නම් ඒ භික්ෂුණියට සංඝාදිශේෂ කියන ශික්ෂාපදයක් හැදෙනවා. මේවා පිළිබඳව දන්නේ නැති නිසා තමයි සමහර වෙලාවට මේ භික්ෂුණී ශාසනය නැවත ඇතිකරන්න කියලා සමහර කෙනෙක්ගේ බොහෝ යොමු වීම තියෙනවා. නමුත් මේ මේ තැන් හරි වැදගත්. භික්ෂුණියකට බෑ දෙවැන්නියක් නැතුව තනියම ඉන්න. එහෙම හිටියොත් ඉන්න රාත්‍රියක් පාසා අරුණක් පාසා සංඝාදිශේ ශික්ෂා පදයක් ලැබෙනවා. මේ නිසා ආරණ්‍යක වෙන්න, අබ්බෝකාශික වෙන්න, සෝසානික වෙන්න යනකොට මේ භික්ෂුණියට තනියෙන් ඉන්න බැරි නිසා එතන ඉන්න දෙවැන්නියක් සොයාගන්න ඕනේ. ඉතින් තවත් ඒ වගේම ඡන්දයක් තියෙන සමාන ඡන්දය තියෙන කෙනෙක් හොයාගන්නවා කියන එක පහසු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා භික්ෂුණියට අමාරුයි මේ ධුතාංග තුන රකින්න. ඒ වගේම තමයි හොයාගන්න පුළුවන් වුණත් ඒ හොයාගත්තොත් එතනින් එහාට මේ එකට එකතු වෙලා වාසය කරන සංසත්ත විහරණ ඇති වෙන නිසා මේ ධුතාංග වලින් ඇති තීරුමක් නැති වෙනවා. ඒ නිසා ධුතාංග සමාදානයේ ප්‍රයෝජනය නැති වෙනවා. ඒ නිසා භික්ෂුණීන් වහන්සේලාට ආරඤ්‍යකාංගය, කලපච්චාබත්තිකාංගය, අබ්බෝකාශිකාංගය, රුක්කමූලිකාංගය, සෝසානිකාංගය කියන මේ දුතාංග පහ හැරෙන්න අනෙක් දුතාංග සියල්ලක් ආරක්ෂා කරන්න පුළුවන්. ඒක අනිත් දුතාංග අටම රකින්න පුළුවන් කියලා සඳහන් කරනවා. සාමණේර ස්වාමීන් වහන්සේලාට දුතාංග 12ක් රකින්න පුළුවන්. උන්වහන්සේට රකින්න බැරි තෙචීවරිකාංගය කියන දුතාංගය විතරයි. සාමණේර ස්වාමීන් වහන්සේලාට තෙචීවරිකාංගය රකින්න බැරි වෙන්න හේතුව තමයි උන්වහන්සේලා තුන්සිවර අදිෂ්ඨාන කිරීමේ විනී කර්මයක් කරන්නේ නැහැ. උන්වහන්සේලාට තුන්සිවර අදිෂ්ඨාන කරන්න බෑ. ඒ නිසා තුන්සිවර අදිෂ්ඨාන කරන්න නැතුව තෙචීවරිකාංගය රකින්න හැකියාවක් නැහැ. ඒ නිසා සාමණේර ස්වාමීන් වහන්සේලාට තෙචීවරිකාංගයේ හැරෙන්න ඉතුරු දුතාංග 12ම රකින්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම උපාසක සික්කමානා සාමණේරයන්ට දුතාංග 7ක් රකින්න පුළුවන්. එතකොට භික්ෂුණීන් වහන්සේට දුතාංග 8ක් පුළුවන්. ඒ දුතාංග 8නුත් තෙචීවරිකාංගය කියන එක රකින්න බෑ සික්කමානා සාමණේරයන්ට. ඒ නිසා මේ තෙචීවරිකාංගයත් හැරියහම තවත් දුතාංග 7ක් විතරයි සික්කමානාවන්ට සාමණේරයන්ට රකින්න පුළුවන් වෙන්නේ කියලා කියනවා. උපාසක උපාසිකාවන්ටත් දුතාංග දෙකක් රකින්න පුළුවන්. උපාසක උපාසිකාවන්ටත් ඒකාසනිකාංගේ රකින්න පුළුවන්, පත්ත පින්ඩිකාංගේ රකින්න පුළුවන්. ඒතර ඒකාන් ඒකාසනිකාංගේ කියලා කියන තන් Taman එක වෙලාවයි වළඳන්නේ. එක එක එක ආසනයක විතරයි වළඳන්නේ. Taman දානේ Taman ආහාර ගන්න එක තැනක ඉඳගත්තාම එතනින් නැගිට්ටත් නැවත ආහාර ගන්නේ නැහැ. ඒ විදිහට සමාදන් වෙලා දුතාංගයක් විදිහට රකින්න පුළුවන්. පත්ත පින්ඩිකාංගය කියලා කියන්නේ එකම භාජනයක විතරක් ආහාර ගන්නවා කියන එක. ඒ නිසා Tamanට පුළුවන් අදිෂ්ඨාන කරගන්න මේක මගේ භාජනේ මේ භාජනේ හැරෙන්න මම වෙන භාජන වල ආහාර ගන්නේ නැහැ කියන. එතකොට අන්න ඒක තුළින් පත්ත පින්ඩිකාංගය දකින්න පුළුවන්. ඒ නිසා අතර මේ වැඩසටහනේ අපි සහභාගී වෙන මේ පින්නසුන්ටත් විශේෂයෙන් වැදගත් වෙන කාරණයක් තමයි මේ දුතාංග කතාවේදී භික්ෂුන් වහන්සේලාගේ දුතාංග අපි කතා කරාට මේ උපාසක උපාසිකාවන්ටත් රකින්න පුළුවන් දුතාංග තියෙනවා. ඒ නිසා ඒවත් අපිට යම්කිසි විදිහකට අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අපි ටිකෙන් ටික නිවන් මඟ ගමන් කරන අය බවට පත් වෙනවා. මේ නිසා මේ සියල්ලම බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධ මඟ පෙන්වීමක් අනුව අපට ලැබිලා තියෙන අපේ කෙලෙස් ටික ලියා හැරගන්න කෙලෙස් ටික කම්පා කරවගන්න අපේ නිවන් දැකීමට පහසුවක් අත්පත් කර ගැනීම සඳහා. ඉතින් ඒ නිසා ගිහි අයටත් මෙන්න මේ කියන ඒකාස්නිකාංගය සහ පත්තපින්ඩිකාංගය කියන දුතාංග දෙක ආරක්ෂා කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉමානේව ප්‍රතිරූපානි චේව සක්කාච පරිබුද්ධිතුම් කියලා කියනවා. මේ ඒකාසනිකාංගයත් පත්තපින්ඩිකාංගයත් කියන දෙක තමයි ප්‍රතිරූප වෙන්නේ ඒ වගේම සක්කාච පරිබුද්ධිතුම් මේ පරිහරණය කරන්න හැකි වෙන්නේ මේ කියන දුතාංග දෙකම තමයි කියලා කියනවා. එවං ව්‍යාසතෝ මෙන්න මේ විදිහට ගත්තාම දුතාංග පිළිබඳ විනිශ්චය අපිට කියනවා දේචත්තාලිසහಂತಿ විස්තර වශයෙන් මේ විනිශ්චය දුතාංග 42කට බෙදලා සාකච්ඡා කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒතර මෙතන සියල්ලම ගත්තාම 42ක් එනවා. භික්ෂුන්ට 13යි, භික්ෂුණීන්ට 8යි, සාමණේරයන්ට 12යි. එතකොට අ 20යි 33යි, ඒ වගේම ශික්ෂමානාවන්ට 4යි, උපාසක උපාසිකාවන්ට 2යි කියලා. එතකොට සියල්ලම අපිට කියනවා ද්වේ චත්තාලීෂ ද්වේචත්තාලි සමුන්ති 42ක් සියල්ලම දුතාංග පිළිබඳ සඳහන් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට බුදුගෝසාචාර්යයන් වහන්සේ දුතාංග පිළිබඳ ප්‍රකීර්ණක කතා විනිශ්චයත් අවසන් කරමින් දුතාංග පිළිබඳ ප්‍රකීර්ණ කතා විනිශ්චයත් අවසන් කරමින් අපිට මේ විෂදි මාර්ගයේ දෙවන පරිච්ඡේදය දුතාංග පරිච්ඡේදය අවසන් කරනවා දුතාංග නිර්දේශ කරනවා එත්තාවතාච ශීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝති මිස්සාගාතහය ශීල සමාධි පඤ්ඤාමු කියන දේශිතේ විසුද්ධි මග්ගේ යේහි අප්පිච්චතා සම්පුට්ඨිතාදීහි ගුණේහි උත්තප්පකාරස සීලස වෝදානං හෝති තේසං සම්පාදනත්තං සමාදාතබ්බා දුතංග කතා කතිතා හෝති එත්තාවතා මෙපමණකින් ශීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝති මිස්සාගාතහය අර ආරම්භයේ සඳහන් කරන්ට යෙදුණු අර්ධේවතාවෙක් සඳහන් කරපු ප්‍රශ්නෙට පිළිතුරු විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ශීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන මේ ගාථාවේ ශීල සමාධි පඤ්ඤාමු කියන දේශිතේ විසුද්ධි මග්ගේ ශීල සමාධි ප්‍රඥා කියන මේ දොරටුවෙන් මේ ආකාරයෙන් දේශනා කරන ලද විසුද්ධි මාර්ගයේ යේහි අප්පිච්චතා සම්පිතිකාදීහි ගුණේහි උත්තප්පකාරස ශීලස යම්කිසි අල්පේච්ඡතා, සන්තුෂ්ඨිතා ආදී ගුණයන්ගෙන් කියන ලද ශීලයාගේ වෝදානං හෝති යම්කිසි පිරිසිදු භාවයක් වෙනවද? තේසං සම්පාදනත්තං ඒ අල්පේච්ඡතා, සන්තුෂ්ඨිතා ආදී ගුණයන්ගෙන් ශීලයේ පිරිසිදු වෙනවන යම්කිසි විදිහකට අන්නේ ශීලයේ පිරිසිදු වීම කියන ගුණාංගේ සම්පාදනය කර ගැනීම පිණිස සමාදන් විය යුතු දුතාංග කතා කතිතා හෝති දුතාංග කතාව කියන ලද්දේය කියලා ඉති සාදු ජන පාමුජ්ජ කතාය කතේ විසුද්ධි මග්ගේ දුතංග නිද්දේශෝ නාම කියෝ පරිච්ඡේදෝ කියමින් මේ දුතාංග නිර්දේශය අවසන් කරනවා. ඉතින් අපේ අමත පදං වැඩසටහන් මාලාවේ නිවන් මඟ විසුද්ධි මාර්ගයේ මුල පටන් විස්තර විවරණය කරන මේ වැඩසටහන් මාලාවේ තිස්සන දේශනාවයි අද අද අපි સમાප්ත කරන් තියදුනේ. මේ දේශනා 30කින් පරිමිතව මේ දුතාංග නිර්දේශය දක්වා අපි විශේෂ මාර්ගයේ සාකච්ඡා කරලා අවසන් කරන් තියදුනා. අපි ඊළඟට ඊළඟ සතියේ ඉඳලා ඊළඟ වැඩසටහනේ 31 වන දේශනාවේ පටන් අපි කම්මත්තාන ග්‍රහණ නිර්දේශය සාකච්ඡා කරන්න දෙනවා. ඊටාම වැදගත් විශේෂයෙන්ම ගිහි පුද්ගලයන්ට තවා වැදගත් වන නිර්දේශයක් තමයි කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය කියලා කියන්නේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ මේ සමස්ත ත්‍රිපිටකයේ පුරාවටම දේශනා කරන්න තියදුණු සියලු කමඨහන් ටික කොහොමද මේ බුදු ගෝසාචාර්යන් වහන්සේ විසුද්ධි මාර්ගයට සමෝදානය කරන්නේ. ඒ කමඨහනක් අපි ලබා ගන්න ගුරුවරයෙක් අපි කොහොමද හොයාගන්නේ? ඒ ගුරුවරයා ගාවට යන්නේ කොහොමද? කොහොමද කමඨහනක් ගන්නෙ? කොයි විදිහටද අපි මේ කමඨහන පුරුදු පුහුණු කරන්නේ කියන මේ කාරණා සියල්ලක් සමග කම්මත්තාන ගහන නිර්දේශය සම්බන්ධිත වෙන්නේ. ඒ නිසා අපි ඊළඟ 31 වන දේශනාවෙන් කම්මත්තාන ගහන නිර්දේශය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදට අපි 30 දේශනාව දුතාංග නිර්දේශය අවසන් කරමින් මේ වැඩසටහනත් સમાપ્ત කරනවා. හොඳයි එහෙමනම් අපි අවසන් කරමු. එහෙමනම් අපි මේ දක්වා වැඩසටහන් 30ක් දක්වා අපි සාකච්ඡා කරගෙන ඉඳීදුණා. දුතාංග නිර්දේශ අවසන් වීම දක්වා ඉතින් මේ දක්වා සාකච්ඡා කරගෙන රැස්පත් වෙච්ච හැම සියලු කුසල ධර්මයක්ම අපි අනුමෝදන් කරමු සෑම සිළු විදිතා මණ්ඩලයන්ට මේ වැඩසටහන අපිට අනාගතයටත් ඉදිරියටත් පවත්වාගෙන යාමට අපට සියලුම සම්මදෘෂ්ටික දිව්‍යතා මණ්ඩලයන්ගේ ආශිර්වාදය අනුග්‍රහය ලැබේවා දෙවියොත් අපේ මේ ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වී දිව්‍ය ආශිර්වාද කොට වඩා වර්ධනය කරගෙන සාර්ථක නිරෝධයකින් වෙන ඉන්සනසක්කාකින් දහසනතු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ඒ වාගෙන් දර්ශනාන් සහ සම්බන්ධ වෙච්ච හැම සුබදනාත්ම අපි පුණ්‍යානුමෝදන් සිද්ධ කරනවා දර්ශනාන සංවිධානය කරන අපේ හැම සුබදනාම අපි ඉතාමත්ම මෛත්‍රී සිතින් පුණ්‍යානුමෝදනාත්ම සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා සම්බන්ධවත් වෙලා උතුම් නිවනින් සැනසෙන්න නිවන් මඟ විවර කර ගැනීමට මේ උතුම් ධර්ම දානමය කුසලයේ එකසේම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමින් අවසන් කරමු දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරමිති. හොඳයි, ත්‍රිවංශ සත්‍යයේ සිට දනාට මම අවසන් කරන්න පුළුවන්.